ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ශීල දෙනා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං පොට්ඨපාද බික්ඛු සබ්බ සෝරූප සංඥාණං සමතික්කමා පටික සංඥාණං අත්ථංගමා නානත්ත් සංඥං අමනසිකාරා අත්තනෝ අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති තස්ස යා පුරිමා රූප සංඥා සානිරුජ්ජති ආකාසානං ඡායතන සුකුම සච්ච සංඥා තස්මා සමයේ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් පාය දන්න පරිදි අපි මේ ධර්ම දේශනාවට නැත්නම් දේශනා මාලාවටම මාතෘකාව වශයෙන් තියාගත්තේ සර්වචනාංශ විසින් දේශනා කරන්න ඉච්ච වටිනා සූත්‍රයක් නම වශයෙන් කියනවා පොට්ටපාද සූත්‍රය මේක දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඒ සූත්‍රයක කොටසක දැන් මේ අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන කොටසේ සාමාන්‍ය කෙනෙක්ගේ තන ඉඳලා නිවන දක්වම පෙත එක ස්කන්ධයක් කරා විස්තර කිරීම අපූර්ව විස්තර කිරීමක් කරනවා ඒක නම් මේ සංඥා ස්කන්ධය හරහා. ඉතින් ඒක ඒ පොට්ටපාද පරිබ්‍රාජකයා අහන ප්‍රශ්නයක් අනුවයි ਸਰවචනාංශ මේකට පොට්ටපාද ගන්නෙ. ඊට පස්සේ මේ සංඥාව දිගේ නිවන විස්තර වෙන සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අර රූප වේදනා ගිවං කරලා ඊගාවට ලැබෙන ගැඹුරු නැත්නම් සියුම් සංස්කාර ස්කන්ධ කොටසක් තමයි මේකට අරගෙන තියෙන්නේ සංඥා ස්කන්ධය. ඒක එක මේ දේශනාවට තියෙන දුෂ්කරතාවයක් ඒකේ තියෙන සිව් භාවය. දෙක තමයි මේ සංඥාවන්ගේ සියුම් සුකුම භාවයටපත් කිරීම ਸਰවචනanse සමත ක්‍රමයට විස්තර ගෙනියන්නේ. රූප ධානය, අරූප ධානය හරහා. ඉතින් අපි මේ සමතයෙන් මේ ණය ක්‍රමය න්‍යාය ක්‍රමය ණයට අරගෙන සමත වේවා විපස්සනා භාවනා කරන කෙනෙක් වේවා කෙනෙක් අත්දකින අත්දැකීමට කොච්චරක් මේ කාරණා කිට්ටු කර ගන්න පුළුවන්ද එහෙම නැතු මේක බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ එදා විතරක් කළ හැක්කක් මේ කාලේ කරන්න බෑ කියලා මේකට ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති කරන පැත්තකට දාන අදහසින් නෙවෙයි අපි කොතෙක් දුරට භාවනා කරන යනකොට සර්වචනංශයේ මේ මේ යොදන වචන වලින් විග්‍රහ කරන අද්දකීම් මේතරම් අංග සම්පූර්ණ නොවෙන්න පුළුවන්. නමුත් යම් යම් වෙලාවට අත්දකින්න එක හරහා උත අත්දැකීමේ තියෙන විචිත්‍රත්වය හරහා අපිට මේ ਸਰවචනන්ත විස්තර කරන එක ප්‍රත්‍යක්ෂයෙන් අල්ලන්න පුළුවන්ද කියන සමතේ හරහා විස්තර කරපු එක විපස්සනාට ගැළපෙන පරිදි විස්තර කරන්න යනකොට තවත් දුෂ්කරතාවයක් මතුවෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට මේ වෙනකොටත් සූත්‍ර පිළිබඳව සූත්‍රමේ සාචින්තාවේ ඥාන සහිත ඒ වාගේම යම් ප්‍රමාණයකට මේ සංඥාව පිළිබඳ ඉතාම ගැඹුරු අත්දැකීම් ස්පර්ශ කරලා තියෙන ඒ වාගේම මේක ප්‍රායෝගික අර්ථයකින් එහෙම නැත්නම් ප්‍රයෝජනේ සලකලා බලන මානසිකත්වයක් ඇති කෙනෙකුට මේක හරි රසක් තියෙයි. එහෙම නැති කෙනෙකුට ඒ කියන්නේ මූල ප්‍රධාන ඉස්ලාම් සූත්‍ර අහලා නැති කෙනෙකුට සමහරවිට අමාරුයි මේ කතා ස්වරූපේ තේරුම් ගන්න. දෙක ඒ සංඥා පිළිබඳව ඒ ගැඹුරු අත්දැකීම් මේ වෙනකොටත් රූපයෙන් මෙන් කළ වේදනාවෙන් මෙන් කළ සංස්කාර වලින් මෙන් කළ විඥාණයෙන් මෙන් කළ අඳුර ගන්න තරම් මේ වෙනකොට පිරිසිදුවක් නැති කෙනාට සමහරට අපහසුතාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි එක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ව්‍යවහාර ධර්මයක්. එහෙම නැතුව සුද්ධ ධර්මයක් වශයෙන් පැත්තක තියලා වැදලා පැත්තකට වෙන එකක් නෙවෙයි. මේකෙන් අපි මොනවා හරි කොනක් අල්ලා ගන්න ඕනේ. අල්ලගෙන අපි කරන භාවනාවට මේක ධෛර්යයක් ගන්න ඕනේ. විශ්වාසයක් ඇති කර ගන්න ඕනේ. ආන් මේ විදිහට කල්පනාව නැති කෙනාට මේ ධර්මයේ සංකීර්ණ කරගන්න හදන පැත්තක් නෙවෙයි විකෘති කරන හදන පැත්තක් විදිහට තේරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ තුන් පැත්තෙන්ම මේක පිළිබඳව සාධනීය විදිහට හිත යොමන්නේ කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා. තමයි මෙතෙක් සූත්‍ර පිළිබඳව අහලා දැනගත්තා වූ ඒ සූත්‍රමය ඥාන, චින්තාමය ඥාන හොඳට මේකට අනුයාත වෙන විදිහට ගන්න. ඒ විතරක් වගේ විතරක් නෙවෙයි භාවනාවේදී යම් යම් වෙලාවට තමන් අත්දකලා තියෙනවා නමුත් ඒක විග්‍රහ කරගන්න බැරි දේවල් මේ සූත්‍රයේදී ਸਰවචන්සේ පෙන්වන නදන ජවනිකා ආරහා අපි තේරුම් ගන්න උත්සාහ කරන උනන්දුවක් කුසල ඡන්දයට අවශ්‍යයි. ඒ වගේම මේ දේශනාවල් ਸਰවචන්නාංශේ දේශනා කළා තියෙන්නේ වැඩ ගන්න මිසක් ඒක මේ ගෞරවයෙන් පැත්තකට තියලා අනුකුරු අල්ලල්ලා ඉන්න එක නෙවෙයි ඒක වැඩ ගන්න ඕනෑ කියන හැඟීම කියන මේ තුන් පැත්තෙම සාදර බව ධර්ම ගෞරවයේ අවශ්‍යයි අපිට මෙතනින් ඉදිරියට යන්න. ඉතින් මේ ඉල්ලීම කරාට පස්සේ මම කැමති අපි ඊයේ වෙනකන් කරපු ටික පිළිබඳව කෙටි සම්පින්නරයක් ගුණයක් ඇතිකරනද ඇත්තටම පිරිස ඔක්කොම ඊයේ හිටියා පෙරදත් හිටියා. නමුත් අද ඉස්සරහට යන්න අර මුල් ටික නැවත මතක් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේක අනුපූර්ව ක්‍රමයකට ඉදිරිපත් කරන්න. ඊයේ වෙනකන් අපි ඉගෙන ගත්තේ මේ ලෝකයා ආධ්‍යාත්මයක් සතිපට්ඨානයක් ධර්මයක් නැතුව ජීවත් වෙනකොට මේ ලෝකය හඳුනන්නේ කාම තණ්හා කාම සංඥාව පමණයි. ඒ නිසා ඒ කාම සංඥාවේ ඉපදිලා කාම සංඥා වඩමින් ඉඳලා කාම සංඥා මැරලා අර කවදාකවත් එතකොට ආධ්‍යාත්මයක් හෝ ආගම ධර්මයක් හෝ ඉදිරියක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාවක මේ කාම ලෝකයේ තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා ඒ ਸਰවචන් වහන්සේ පරිපූර්ණ වූ පරිශුද්ධ වූ මුලයහපත් වූ මැදයහපත් වූ අගයහපත් වූ දේශනාවක් කරනකොට කෙනෙක් ඒක අහන කුලපුත්‍රයෙක් හිතනවා නම් මේ සරුවච්චන් වහන්සේ දෙන්න හදන මේ පණිවිඩය ගන්න මම ඒකට අනුයාත වෙන විදිහට මම හික්මෙන්න ඕනේ. එහෙම නැතුව ਸਰවචනාංශයට ආශිර්වාදයක් මාර්ගයෙන් හෝ වෙන ක්‍රමයකින් ඒ දැනුම සම්ප්‍රේෂණය කරන්න බෑ. මම හික්මෙන්න ඕනේ කියලා. එයා අබිනිෂ්ක්‍මණයක් එහෙම නැත්නම් අපේ සාමාන්‍ය සිංහල වචන කියන ගී කිය හැරයමක් නැත්නම් අතහැර දැමීමක් කරලා ඒ හරහා සීලයකට ගී කිය ඇතුලේ සම්බාධ සබහුලයි ගරහ වාසය පැවිද්ද අභ්‍යවකාශය වගේ කියලා මේ වගේ తాවකාලිකව හෝ එවතන් ස්ථිර වශයෙන් සීලයක පිළිටනවා. ඒ සීලයක පිළිටලා මේ මතුමැත්තේ සීලයක පිළිටි කෙනා ප්‍රධාන ශික්ෂාපද සීල විතරක් නෙවෙයි චතර සංවර සීලියම ඉන්දිය සංවරේ භෝජනේ මත්ඤ්‍යතාවය ඉතින් යාම අයිතු සිව්පස පරිභෝග කිරීම කියන මේ සෑම දෙයකින්ම ප්‍රතිසද කරනවා වෙන විදිහට කියන ආචාර ධර්ම පැත්තෙන් හැකිතා දුරට කය වචන දෙක ඉක්මවනවා හැබැයි කය වචන දෙක ඉක්මලක් ගිහිල්ලා ඉන්ද්‍රියන් দমনය කර ඉන්ද්‍රියන් හික්මෝන පැත්තට විනයනය කරන පැත්තට කටයුතු කරනවා. ඒ කටයුතු කරන ගමන් සති සම්පජාඤ්ඤය වඩනවා. ඒ වගේම ਸਰවඥාන්සේ ඉල්ලීමක් කරනවා. එහෙම කෙනා ගාව මේ සන්තුට්ටි කියන ගුණේ තියෙනවා. ආන්න මේ විදිහට කටයුතු කරලා ඒ කෙනා ඒ සීලයක ශික්ෂාව තමංගේ ආධ්‍යාත්මික පිටකොන්දක් එහෙම නැත්නම් ජීවන රටාව ජීවන ඡත්‍යයක් විශේෂයෙන්ම අපි සිංහල චරිතයක් ගොඩනගාගෙන ඒ මතුමත්ෙහි මේ ණයක් වශයෙන් ලෙඩක් වශයෙන් කාන්තාරයක් වශයෙන් දාස් භාවයක් වශයෙන් ආදී වශයෙන් අපිට මේ වද දෙන මේ හිර කරලා අල්ලන ගතිය තණ්හාව නිසා ඇති වෙන නිවන ධර්ම ටික. ඒකේ තියෙන මේ බැඳගෙන වද දෙන ගතිය තේරුම් අරගෙන යම් මට්ටමකින් සීල මට්ටමේ නෙවෙයි සමාධි මට්ටමේ මේ තණ්හාවෙන් ගැලවීමට කටයුතු කරනකොට ඒක නාටයේ යම්මෝ කාමසඤ්ඤාවක් තිබුණද කාමසඤ්ඤාවක් තිබුණද ඒ කාමසඤ්ඤාව විවේකජ වූ ප්‍රීතිසකෝ සුකුම සත්‍ය සංඥාවකට මාරු වීමක් වෙනවා tempotpa සූත්‍රය සඳහන් කරන්නේ ප්‍රථම ධානය විවේකජ වූ ප්‍රීතිසුකෝ සහිත සුකුම සත්‍ය සංඥාව කියලා ඒක ඇතිවීමෙන් කාම සංඥාව දුරුවන් කරන්න වෙනවා කාම සංඥාව තියෙන තාකල් ඒ නිවර්ණයෙන් තොර භාවයක් ලබා ගන්න බෑ නැත්නම් ප්‍රථම ධානයක් ලබා ගන්න බෑ අපි මෙතෙන්දී වෙනම වාක්‍යයක් සඳහන් කරනවා විපස්සනා කරන කෙනෙකුට ධ්‍යාන මට්ටමක සමාධියක් නැති වුණත් යාට අධදක ගන්න පුළුවන් යම් මට්ටමකට භවනා ගැම්මාවට පස්සේ තමන්ට මේ ණයක් රෝගයක් හිරගයක් කාන්තාරයක් දාශ භාවයක් වශයෙන් තිබිච්ච මේ සීමාකාරී සාධක ඉක්මවලා හිත යම් ප්‍රමාණයකට නිදහස් වෙන ගතිය. ඉතින් මේක කතාව තව ටිකක් විස්තර කිරීම සඳහා විස්තර කිරීම සඳහා කියනවනම් මේ විදිහට මේ බන්ධන වලින් හිත විශේෂයෙන්ම නිවර්ණයෙන් හිත වෙන් වෙලා මේ කියන නිදහස ලබනකොට ඒ යෝගාවචරය භාවනාව සඳහා ඉස්සරහින් තියාගත්ත අරමුණෙනුත් නිදහසක් ලබනවා. වෙන විදිහට කියනවා නම් නිමිත්ත නැති වෙනවා. ආරම්මන ගතිය නැති වෙනවා. ආනපන බලහිතෙන් ආනපනේ නෑ කියන මට්ටමට එනවා. ඉතින් එතෙන්දී ඇත්තටම පෙර උපදිෂ්ණු ලැබිච්ච ලෑස්ති වෙලා නොගිය කෙනෙකුට නම් ඒ Tamanට බැඳපු ඉනිමග ගමනට යන වෙච්ච අත්තල වෙන ආනාපානෙ නැතිවීම සැකේට භාජන වෙනවා සද්ධා කැඩෙන්න හේතුනවා නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක් ඒ නිමිත්ත ගෙවන් කිරීම හරහා සූක්ෂම කිරීම හරහා තමයි මේ විවේකජෝ පීචිසුකෝ සුකුම සත්‍ය සංඥාව ලබා ගන්න. ඉතින් ඒක සමතයට පමණක්ම නැත්නම් සමත යානික ක්‍රමයට පමණක්ම බුද්ධියට සින්න කෙරුවොත් අද ඔය තියෙන විදිහේ ගිහි බොහෝ දෙනාට භාවනාවක් කරලා ඒ සතිය මට්ටමකට ගන්න බෑ. නමුත් භාවනා කළ සතිය මට්ටමකට ගත්ත ගියෝ ඉන්න නිසා එයත් එක්ක අත්දැකීමට දෙස් තීලා කතා කරොත් විපස්සනා ක්‍රම වුණත් පුළුවන් ධානා නම නැති වුණාට මේ කියන විවේකේ ලබන්න. ඉතින් ඊට පස්සේ අපි පොට්ටපාද සූත්‍රයේ සමත ක්‍රමයේ බුදුහාමුදුරු විස්තර කරන එක විපස්සනාට ණයට අරගෙන ඒ සුකුම සත්‍ය සංඥාව විවේකජ ප්‍රීතිසකෝ සුකුම සත්‍ය සංඥාවේ තියෙනා වූ කරදරකාර චෛතසික දෙකක් වෙන විතක්ක ਵਿਚාර දෙක අපි ඊ ටිකක් විස්තර කරගන්න බැලුවා ධානයකට පත්‍විච්ච මට්ටමකට හෝ විපස්සනා භාවනාවෙන් නීවරණ දුරුවන් කළ මට්ටමටපත් වෙච්ච කෙනා ඊගාවට මේ විතක්ක ਵਿਚාර දෙකේ මෙතෙන්ට එනකන් උදව් කළ ස්වરૂපයක් මෙතනින් එහාට මේ දෙන ගමනට බරක් බවක්. එදින හලන්න ඕනේ බවත් මෙතෙන්දී සලකා බලන අවස්ථාවක් තමයි මේ හිත සම්මසන ඥානයට වැටෙනකොට යෝගාවචරයට තවදුරටත් භාවනා සතිය පාත්තන්න මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. නැවත මෙනෙහි කිරීම කියන්නේ විතක්කේ කියන වචනය ඇතුළේ මම මේ කතා කරන්නේ මෙතෙන්ද එනකන් හිත නින්දට වැටීම පිණිස අරමුණේ හිත පැවැත්වීම පිණිස වෙනේවයි වෙන්කොට දැනගැනීම පිණිස මෙනෙහි කිරීම අවශ්‍යයි. නමුත් යම් තැනකට ආවට පස්සේ යෝගාචර තියෙනවා මෙනෙහි කිරීම බාධායි. ඒකෙන් සමාධියට සමාධියේ සියුම් භාවයට යන්න බැරි වෙනවා කියලා එතෙන්දී සිය වෙනේ කිරීම හැලෙන්න හදනකොට හලන්නේ ඊගාව සියුම් තැනකට යන්නයි. ඒක ਸਰවඥාංශ මේ සමත ක්‍රමයට පෙන්නන්නේ පළවෙනි දිහාලා දෙවෙනි දිහාට යනකොට විතක් ਵਿਚාර දෙක හතරකාර වෙනවා ඒක අයින් කරන්න ඕන. විතක්කය කියලා කියන්නේ මෙනෙහි කිරීම. නම් මෙනෙහි කිරීම තියෙන තාකල් නිින්ද එන්නේ නැතිනම් යෝගාවචරයට යම් තැනකට එයි හොඳට හිත අවදි වෙලා තියෙනවා අරමුණක් නැති බවක් දන්නවා නිමිත්තක් නැති බවක් දන්නවා වෙන විදිහකින් ආනාපාන දැනෙන්නෙත් නැහැ නමුත් නිින්දකට ලෑස්තියක් නැහැ හිත හොඳට අවදි ඒකට කියනවා හිත අප්‍රමාදී හිත බොමජාව කැවිලා තියෙන ආන්නේ වෙලාවට යෝගාවචරයට අරමුණක පිට නැති වුණා තරන් නැති වුණාට මෙනෙහි කිරීමක් අවශ්‍ය නැති වුණාට මේ චිත්ත tattve පවත්න්න පුළුවන් කියලා විශ්වාසය ඇති වෙනවා. අන්න එතනදී ඒ අභියෝගයේ බාර අරගෙන විතක්කේ නතර කරලා මෙනෙහි කිරීම නතර කරලා මේකට යන්න ඉඩ දුන්නේ නැත්නම් ඊගාව සමාධි මට්ටමට ඊගාව සංඥා මට්ටමට යන්න බෑ. ඒ වගේම තමයි විමසුන් නොවන මේ ආස්වාසයට මේක ආස්වාසි කියලා දැනගන්න ප්‍රසවාසයට මේක ප්‍රසවාසි කියලා දැනගන්න ආස්වාසයේ ස්වභාවික ලක්ෂණ මෙහිමයි. ප්‍රසවාසයෙන් එක වෙන් වෙන්නේ මෙහෙමයි කියලා ඒ විස්තර විභාග දැයන ගතියත් යම් මට්ටමට එනකන් යෝගාචරයට උදව් කරනවා ඊට පස්සේ ආනාපාන දෙකටම ආශස්ස දෙකටම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නතර පස්සේ ඒ දෙකේ වෙනස නොදැනී යමහරහා අර විචක්ෂණ බුද්ධිය ධම්ම විචය එහෙම නැත්නම් මීමන්සන తত্ত্বය කරගෙන යන්න බෑ හෙව්වට ආශ්‍රව ප්‍රසවාස වෙන් කරන්න බෑ. අන්නේ වෙලාවේදී මේ දෙක වෙන් කරගන්න අදහසින් සමාට හයියෙන් උස්ම ගන්න හදනවා. එමෙතන නොදනී යාම පිළිබඳව සැක උපදවනවා නම් මේ ਵਿਚාරය හැලෙන්න හදන වෙලාව ਵਿਚාරට හැලෙන්න දෙන්නේ නැතුව ඒක පිළිබඳව සැක උපදවන නම් ඒක නටි ගාව ධානයට හෝ නැත්නම් සමත පැත්තේ කියන ධානයට විපස්සනා පැත්තේ කියනවා නම් ඊගාව සංඥා මට්ටමට යන්න බෑ. ඒ නිසා එතෙන්දී දක්ෂ වෙලා යෝගාවචර විදස් විතක ਵਿਚාර දෙක හැලෙන්න හදනකොට හැලෙන්න ඇරලා ඒතියෙද්දි සතිය කඩා ගන්න නැතුව. ඒතියෙද්දි මේ සෙල්ලක්කාර සමාධිය කඩා ගන්න නැතුව ගියොත් ඉස්සරහට යට ලැබෙනවා සමාජිත සමාධිජ සුකම සත්‍ය සංඥා. සමාධියෙන් යුක්ත වූ ප්‍රීති සුඛයෙන් යුක්ත වූ සුකුම සත්‍ය සංඥාවක් ලැබෙනවා. එතකොට භාවනා සිද්ධ වෙන එකක්. විතක්ක ਵਿਚාරේ තියෙනකන් භාවනා කරන එකක්. එනිසා දැන් අපි සාමාන්‍ය බණ දේශනාවට කියන ඕට පයිලටෙන් දාන්න වෙනවා. මේක වැඩ කරනවද කියලා බලන්න හරි යන්න අරින්නම වෙනවා. එලවෙලව මෙනෙහි කරන්නවක්වත් ඕ මෙව මෙයා දැනගෙන ගණන් කර කර ඉන්න ඕන කමක් නැහැ. අන්න එතන ගියාට පස්සේ විතක්ක ਵਿਚාර දෙකට ගොඩක් ශක්තිය අවශ්‍ය වෙනවා. විතක්ක ਵਿਚාර දෙක නැතුව මේ කෘත්‍ය වෙනකොට යෝගාචරය ඊටත් වැඩිය සූක්ෂම සමබර භාවයකට යනවා. ඒකට සර්වචන්සේ පාවිච්චි කරන්නේ දිවිනි ධානයේ ගතිගුණයක් විදිහට ගතිගුණයක් විදිහට නැත්නම් ලක්ෂණයක් විදිහට සමාධිජ ප්‍රීති සුඛ සහිත සුකුම සත්‍ය සංඥා එතකොට ඒක විතක්ක ਵਿਚාර සහිත විවේකජ පීති සුඛ සහිත සුඛම සත්‍ය සංඥාට වැඩිය සියුම් එකක්. ඒ සියුම් භාවයටපත් වෙන්නේ මෙතෙක් උදව් කළපු ධානාංග දෙකක් වෙන ගුණ ධර්ම දෙකක් අතහැරීමයි. විතක් ਵਿਚාර දෙක අතහැරීමයි. ඊට පස්සේ යෝගාවචරයා මේ විවේකජ වූ පීතිසුඛ වූ අනේ සමාධිජ වූ ප්‍රීතිසුඛ වූ සුඛම සත්‍ය සංඥාවේ ඉන්නකොට ඒ ඇති වෙන ප්‍රීතිය හෝ සුඛයත් ඒකේ තියෙන ඕලාරික බව සලකලා උපේක්ෂාවෙන් යුක්ත වූ සුඛම සත්‍ය සංඥාවට අදිෂ්ඨාන කරනවා. නැත්තම් ඒක එන්න පටන් ගන්නකොට ඒකට අනුග්‍රහ කරනවා. අදිෂ්ඨාන කරනවා කියන වචනේ එතන අවශ්‍ය කරන්නේ. ඒ කියන්නේ මේ මේ වැඩපිළිවෙලේ හම්බ වෙන හුරුව නිසා ඉබේ මේක යන්නකොට මෙහෙවලා කරදර කරලා ගන්නට වඩා අමෝතු සුකුම සමතුලිතතාවයක් නේ සමතුලිතතාවය යනකොට පුළුවන් තරම් උපේක්ෂා වෙන්න බලනවා ඒක උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් අර මෙනෙහි නොකරන නිසා සමහර වෙලාවට ශබ්ද ඇහෙන්න ඉඩ තියෙනවා දැන් මෙනෙහි කිරීමේ යන්ත්‍රය පාවිච්චි කරන්නේ නැහැ ශබ්ද ශබ්ද කියලා මෙනෙහි කරන්නේ ඉතිවිලි එනවා ඉතිවිලක ඉතිවිලක කියලා මෙනෙහි කරන්නේ නැහැ වේදනාව දැනෙනවා තමන් ඉන්න මේ සමබර භාවයට බාධක වගේ. මොකද මෙනෙහි කරන්නේ ඒව පිළිබඳ උපේක්ෂා වීමෙන් පමණයි. ඒව තිබ්බට මේ වේදනාව දරන්න පුළුවන් නේ. එහෙනම් යම් මේ ශබ්දාවට මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ ආහෙනම් යම්. මේ හිතවිලි ආවට මම එන්න කියලා අපේ ව නෙවෙයිනේ. මේ තද බල කාම තණ්හා ව්‍යාපා කාමච්ඡන්ද ව්‍යාපාදෝ වගේ බරපතල හිතවිලි නෙවෙයිනේ කියලා ඒ එන අතුරු පුංචි පුංචි කරදර හිත කරදර ගන්න නැතුව අතහැරීමෙන් ඒකට උපේක්ෂාව කියනවා නම් ඒ යෝගාවචර උපේක්ෂා සුඛ සංඥාවට හිත පුරුදු කරනවා. ඒක සාමාන්‍ය සමත ක්‍රමයට කියනවා තුන්වෙනි ධ්‍යානයේ මට්ටමක් වගේ. මම මේ අතරමැද මත මතකයේ අවසන් කැමැති මේක විපස්සනා තනිකර කරන කෙනාට මේ தত্ত্ব අත්දකින්න පුළුවන්. ඊ අද දවල් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ ධ්‍යාන හරහාම යන්න ඕනේද මේ පාරට කියලා. ඒ සමතකමෙන් යනවනම් ධ්‍යානයට අර්පණාවක් වශයෙන් සමාදින්න ඕනේ. මේ විපස්සනාට යනකොට ඒ කෘත්‍ය සම්පාදනය වෙනවා. ඒ කියන ධ්‍යාන වලට සමවැදීමකින් තොරව. ආන්නේ විදිහට යනකොට හම් වෙන උපේක්ඛා සුකුම සත්‍ය සංඥාව සමාධිච සුකුම සත්‍ය සංඥාට වැඩිය සියුම්. වෙනස් සමතුලිතතාවයක් එතන තියෙනවා. ඒකේ ඉන්නකොට ඒකේන උපේක්ෂාවෙන් සහ සතියෙන් පාරිශුද්ධ වෙච්ච අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාවට සුදුසුකම් ලබන. ඒක ඊයේත් මම මතක් කරා මේ උපේක්ෂාටත් වැඩිය ගැඹුරු සූක්ෂම තත්වයක් සර්වචනසේ අදුක්කම සුඛ වේදනාවට දෙනවා. ඒ අදුක්කම සුඛ වේදනාවට ගිහිල්ලා ඒ වෙන විදිහකට කියනවා නම් තමන් මෙතෙක් ළඟා කරගත්ත මේ කිසිම දෙයක් පිළිබඳව එහෙම නැත්නම් තමන් මෙතෙක් හලපු විතක්ක ਵਿਚාර දෙක පිළිබඳව ප්‍රීති සුඛ පිළිබඳව කිසිසේත්ම අයින් කරන්නේ පුදුමාකාර අදුක්කම සුඛයක් වෙන විදිහට කියනවා නම් සැප දුක දෙකෙහි නොසලෙන ගතියක් ලාභ පාඩු විශේෂ නොසලෙන ගතියක් සැප යස ආයස විශේෂ නොසැලෙන ගතිය, දුක, සැප පිළිබඳ නොදැන ගතියකට නොසැලෙන ගතියට ගියාට පස්සේ අර සංඥාවෙම තවත් සියුම් තැනකට යනවා කියන එකයි අපි ඊයේ ඊයේ දක්වා කරපු ධර්ම දේශනාවේදී මතු කරගත්ත කාරණා. මේ හතරම සඳහන් කරන්නේ සමත ක්‍රමයට රූප ධ්‍යාන හතර අනුව යෝගාවචරයාගේ සංඥාව සියුම් වෙන හැටි. මම හිතන්නේ මේ පොට්ටපාද සූත්‍රයෙන් පිටතනක මේ වගේ ස්වර්ගචන් වහන්සේ සංඥාවට සාපේක්ෂව මේක විස්තර කරපු තැනක් තියෙනවා කියන. මේ සංඥාට සාපේක්ෂව මෙතන විස්තර වෙනවා. ඊට මේකට රූප ධර්ම වලට සාපේක්ෂවත් මේක විස්තර කරන්න පුළුවන්. වේදනාවට සාපේක්ෂව විස්තර කරන්න පුළුවන්. සංඥාවට සාපේක්ෂවත් පුළුවන් සංස්කාරවටත් පුළුවන් විඥාණයටත් පුළුවන්. ඉන්ටපොට්ට පාස සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම තේමා වශයෙන් කරන් තියෙන්නේ ඒ සංඥාව හරහා ධ්‍යාන විස්තර කරනවා. කරනවා විපස්සනා ඥාන විස්තර කරනවා. ඉතින් ඒක වෙනත් දෘෂ්ටි කෝණයක්. දැන් අද අපි එතන ඉඳලා ඉස්සරහට යන්න හදනවා අරූප ධානය කියන මාතෘකාව හරහා මේ මෙතෙන් දෙනකන්සියුම් කරපු සංඥාව තවදුරටත් ගිවං කරන හැටි, ක්ෂය කරන හැටි, වැය කරන හැටි, නිරුද්ධ කරන හැටි. ඒකෙදි මේකත් විපස්සනාවෙන් ලබන්න පුළුවන්. සමතේම විදියට විපස්සනා ලැබෙනවා කියලා කිව්වොත් මෙතෙන්දී ගොඩ දෙනෙක් එවැනි ප්‍රකාශයකට විරුද්ධ වෙවි. ඒ මොකද සම්මතයේ තියෙන කතාවක් තමයි මේ සංඥා වේදිත නිරෝධය නැත්තම් නිරෝධ සමාපත්තිය කියන එක අනිවාර්යයෙන්ම රූප ධාන ඇති අනාගාමී උත්තරමකට විතරයි ස්පර්ශ කරන්න පුළුවන්. ඒ නිසා අපට ඒ සුද්ධ පූර්ණ සමාජිකත්වය ලබා ගන්න බෑ. නමුත් සරල සමාන්තරව ਸਰවචන්සම ඉදිරිපත් කරන දේවල් අපේ භාවනාදී අපට අත්දැක ගන්න පුළුවන් ද කියන එක දැකීමෙන් අපි මේ වරද්දාගත්ත පාරක යනවා නෙවෙයි මේක ਸਰවචන්නාංශ පව පිළියරන් තිනවා මේ සංඥාවේ එnde එnde එnde එnde කාම සංඥාව වෙනුවට ගත්ත මේ විවේකජ පීති සුඛ සහිත සුකුම සත්‍ය සංඥාව කියන රූප ධානයට ගිය සංඥාව දෙවෙනි ධානයට තුන්වෙනි ධාට හතර ධානයට යනකොට තාමසියුම් වෙනවා. අන්නේ සියුම් වෙච්ච සංඥාව තවදුරටත් අරූප ධානහරහා සියුම් කරන වගේම විපස්සනා කරන යෝගාවචරය මේ සියුම් වෙච්ච සංඥාව තවදුරටත් වශී කිරීම හරහා තවදුරටත් බහුලීකත කිරීම හරහා ඒක ඊටාම ගැඹුරු සංඥාවල් වලට යන්න පුළුවන්. ඉතින් ඒ ඒ අතරමැද ඒකේ සමත සහ විපස්සනා දෙකේ තියෙන සමාන්තර භාවයයි අද අපි විග්‍රහ කරන්න හදන්නේ. ඒ විදිහට අරූප ධානය සඳහා ඒ බුදුජානනාංශයකට පොටපාදාගන්නේ යම් වෙලාවකට යෝගාවචරයා ඒ ශබ්ද වලින් හෝ වේදනා වලින් හෝ හිතවිලි වලින් බාධා නොවන ඒකෙන් හිත කරදර නොගන්න ඒත් ශබ්ද මැදත් මට මේ ගිනාවෘතිය පවත් ගන්න පුළුවන්. වේදනා මැදත් හිතවිලි මැදත් මට මේ ගිනාවෘතිය පවත් ගන්න පුළුවන් කියන එක උඳුරට හිතට තහවුරු කරගත්තට පස්සේ ඒ යෝගාවචරයට සමත ධ්‍යානයේ ණයට ගන්නවා නම් ක්‍රමේ තියෙන්නේ ආකාශං අනන්තං කියන එකේ මේ හිස් බව අභ්‍යවකාශය කියලා කියන්නේ හිස් බව එහෙම නැත්නම් අජට අවකාශයේ ඒ ඒ හිස් බවම අත්දකින්නත් වගේම යමක හැපි හැපි යනවට වැඩිය ඒ හිස්තනක ගමන හැපි හැපි යන ගමනට වැඩිය හොඳයි කියනා වගේ යෝගාවචරයට තීරණ පටන් අර ගන්නවා දැන් ඇහෙන් කනේ නාසයෙන් දිවෙන් එන සංඥාවක් නැහැ නීවරණ නිසා එන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්චින කෙලෙසුත් නැහැ. ඒ වගේම සාධ්‍යයක් ඇහුනට ඒකට ගැටෙන ගතියකුත් නැහැ. වේදන දැනුනට ගැටෙන ගතියකුත් නැහැ. සන්තෝෂෙන ගතියකුත් නැහැ. හිතවිලි තියෙන ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා යෝගාවචරයට පේන්නේ දැන් <clears throat> හිත නිකන් ඉස්සිලා තියෙනවා වගේ, පහ වෙනවා වගේ, හැප්පෙන්න ඝර්ෂණය ලබන්න දෙයක් නැහැ වගේ. ඒක සමත පැත්තෙන් කියන්නේ රූප ධ්‍යාන ඉවර කරුවට පස්සේ අරමුණක් නැහැ. ඒ යෝගාවචරය අරමුණක් කියලා ගත්ත හිස්තනේ හිස්තන මේ අරමුණ තිබුණ තැන උගලවට පස්සේ එතන ඇති වෙන හිස්තනට කටිනුග්ඝාට අවකාශය අරමුණු කරනවා කියන්නේ. අපි පිටියක දාලා තියෙන නීල කසිනයක් තියා භාවනා කරන චතුත් ධ්‍යාන ඇති කරයි කියලා හිතමු. නීල කසිනය කියලා කියන්නේ අඟල් 15ක් විතර චක්‍රයක් තමන්ට මීටරක් එකමාරක් විතර නැත්නම් අඩි 5ක් 6ක් විතර ඈතින් මීටරක් විතර උඩින් තියලා ඒක දිහා පිටිය දිහා බලාගෙන ඒකෙන් තමයි මේ රූප කචින ගන්න. 1 2 3 4 දක්වාම යනකම් ඒ නිල කසිනේ සංඥාව තියාගෙන ඉන්නවා. ඒක අනුව තමයි අපි හිත බඳින්නේ. නමුත් මේ අවකාශයට යන්න හදනකොට ඒ කසිනේ තිබුණ තැන කසිනේ ගලවලා හිටින් ඒ ගැලෙවට පස්සේ අවකාශයට හිටියොත් කටුණු ගහටම අවකාශ කියන කිසිනු උගුළු අවකාශ කියලා පොතේ ලියලා කචින තුන්දන ගිලුවාම වෙන් කර දාපුවාම එතන තියෙන අවකාශය වල. ඉතින් භාවනාවේදී යම් කිසි කෙනෙකුට අරමුණකුත් නැහැ, නිමිත්තකුත් නැහැ, ආනපාන කියන දෙකකුත් නැහැ. නමුත් හේතුවිලි වේදනා සත්වලින් ගැටුමකුත් නැති වෙනකොට තේරෙන්න පටන් ගන්නවා ගැටුම තිබී යනවට වැඩිය. ඒකේ හිත කරතර ගන්න නැතුව යනකොට ලොකු අවකාශයක් හම්බ වෙනවා. උකු හිත ඉස්සෙන පාවෙන ගතියක් හම්බ ඒක මම කියන්නේ කෙලින්ම ආකාසානංචායතනය කියලා. නමුත් සමාන්තර වශයෙන් බැලුවොත් ඒකෙන් කරන්නේ ඒ තාකල් තිබුණු තස යපුරිම පුරිම අරූප සංඥා සානිරුද්ධති. රූපයන්ගේ හෝ රූප හේවණල්ලක් නිසා හෝ හිත කරදර ගතියක් තිබුණා ඒක සම්පූර්ණ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා ආකාසානංචායතන සුඛම සත්‍ය සංඥා තස්මේ සමේ හෝති. එහාට තේරෙන්න පටන් ගන්නවා නිකන් පොළව දිගේ ගිය ආශාන්තරාව දැන් අවකාශයට ඉස්සුණා. අවකාශයට ඉස්සුණාත් එක්කම අර රෝද පොළවේ ගහලා ගැහෙන දඩ දඩ දඩ දඩ ගතිය නැති වෙනවා. ඒක ඉස්සලා සම්පූර්ණ රෝද දිගේ දුවන්නේ වාහනයක් වගේ. ගිහිල්ලා වේගය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ගැහෙන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ගැහිලා එක පාට තේරෙන්න පටන් ගන්නවා. මේක ඝණයක සමතුලිතතාවයේ ගත්ත මේ විශාල ඒකේ කිලෝ 2000ක් බරක් තියෙනවා 5 5 star ප්ලේන් එක. ඒක වාතයේ සමතුලිතතාවය ගන්න. අනිත් වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා. රූපත් නැහැ. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් නැහැ. රූප සංඥාවකුත් නැහැ හිතේ. තිබුණට ගණන් ගන්නෙත් නැහැ. එතකොට ඒවා හිත ඉස්සෙන ගතියක්, අවකාශ ගතියක් ඒ හරහා යම් ආකාරයක තිබුණා රූප සංඥාවක් එයා ඒකට ආයිබෝන් කියනවා ටටා කියනවා ඊට පස්සේ ඇතුල් වෙන්නේ මොකද්ද ආකාසානංශ ඇතුළ සුකුම සත්‍ය සංඥාව ඒ කියන්නේ රූප ධානවල තිබුණු සංඥාට වැඩිය සූක්ෂම වූ අරූප ධාන සංඥාවක් මේ වෙනස ඇති වෙනකොට යෝගාවචරයට මේ බයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. තමන් අර මෙතෙක් තිබුණු කයේ ස්වરૂපය මේ ඇහැ මේ කන නාසය දිව කියන දේවල් තමන්ගේ ගිලිහෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නම් ඇඟේ අතනින් මෙතනින් රත් වෙනවා, දඟලන කහන ගති තියෙනවා. දැන් ඇඟක් තියෙන බව තේරෙන්නේ නැහැ. නමුත් ඒ සතියේ ඊටාම සූක්ෂම පැවැත්මක් තේරෙනවා. කියන්නේ දැනීමක් තියෙනවා මම රූප ශබ්ද ගන්ධ රස ආදී වලින් ඇතිවෙච්ච කාම සංඥාවේ ඉඳලා ඊගාවට විවේකජ පීචිසුකෝ සුඛම සත්‍ය සංඥාවට ආව එක රූපේ හේවණල්ල ඥාන ගමන් කරන්නේ දැන් රූපේ හේවණල්ලක් කියවලා රූප සංඥා නැති ආකාසානංචායතන මගේ හිත ඉස්සුනා ඒක ඔක්කොම ගිවන් කරාට සතියට හානියක් වෙන්නේ සතියට යන්න පුළුවන් ඊ යෝගාවචරයක අදහනවා අදහන්නේ නැහැ කියලා කියන්නේ ඒ රූප සංඥාව ගෙවෙනකොට යෝගාචරයන සතිය ගෙවුණයි කියලා. සමාධිය ගෙවුණයි කියලා. එතකොට කරන්නේ මොකද? ආය හුස්ම ගන්න හදනවා, ඇත් දෙක අරින්න හදනවා, නැගිටලා යන්න හදනවා, ගුරුවරයා මාරු කරන්න හදනවා, අරමුණු මාරු කරන්න හදනවා, භාවනා මධ්‍යස්ථාන මාරු කරන්න හදනවා, වැරදිලයි. නමුත් මේක මේ සර්වචනංශ පොට්ටපාස සූත්‍රයේ පෙන්වන හදන බණේ හැටියට මේ සංඥාව එන්නේ එන්නේ එන්නේ මේ සියුම් වෙනකොට ඒකට ගැළපෙන අනුග්‍රහය ගැළපෙන සුතමේ ඥාණය ගැළපෙන ණය විපස්සනාව අන්වේ ඥාන තිබුණේ නැත්තම් යෝගාචරයට අනුග්‍රහ කරන්න බෑ අනුග්‍රහ කළොත් වෙන්නේ මොකද්ද රූප ලෝකයේ තිබුණ හිත අරූප ලෝකයට ගියා වගේ නැත්නම් රූප ධ්‍යාන තිබුණ නිසා රූප ධ්‍යාන කියා වගේ සංඥාවේ ඒ රූප සංඥාව වෙනුවට අරූප සංඥා පළවෙනි පියවර ආකාසානංචායතනේ මෙන්න මේ ආකාසානංචාය කියන්නේ හිත අහසේ තියනවා වගේ ගැටුමක් නැහැ ඝර්ෂණයක් නැත් තැනකට යනවා ඒකේ ඉඳලා තවත් දුරට ඒකේ තියෙන ගොරෝසුකම තේරුම් අරගෙන මේ අවකාශය කියන එක හෝ අල්ලන්නේ අහුවෙන්නේ විඥාණයටයි විඥානය කියලා කියන්නේ බාහිර ආකාශයක් තියෙනවා මම එක් මෙතන ඉන්නවා. මම කියන්නේ ආකාශය නෙවෙයි ආකාශය කියන්නේ මම නෙවෙයි. ආදිවාසයෙන් අවකාශයක් දකින විඥාණයපත්තුත් අවකාශයට දෙවිය අනන්තයි. විඥාණය තමයි මේ ටික කරන්න කියලා ආකාසානංචාතන කියපු යෝගාවචරය ඒක තහවුරු වුණාට පස්සේ පදනම් කරගත්තට පස්සේ සමතුලිතතාවය දැක්කට පස්සේ විඥාණං අනන්තං කියලා මේ ඒක මෙන්න මෙහෙම අටුවාවෙන් මෙන්න මේ විස්තර කරනවා සර්වජන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබනකොට දසදහසක් සක්වල බුද්ධාලෝකේ පැතිරුණ කම්පාවක් ඇති වුණා කියලා. ඒ කියන්නේ සර්වඥාන්සේගේ විඥාණය දසදහසක් සක්වල ප්‍රදේශයේ ආනා චක්‍රයේ වශයෙන් ක්‍රියාත්මක වුණා ඒ ප්‍රදේශය හොල්ලන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට එච්චර විශාල ප්‍රදේශයකට විඥානය පතුරවන්න බෑ. ඒගොල්ලෝ ගෙම් ගෙයි මැඩියට, ලිම් මැඩියට විඥානය තියෙන්නේ ලිඳ දැනගන්න විතරයි. ගෙයි මැඩියට විඥානය තියෙන්නේ ගේ දැනගන්න විතරයි. ඒ වගේම ඊටාම පටු දෘෂ්ටියක මතයක දැඩිශේ බැඳිච්ච මිනිහගේ විඥානේ ඒ ඒ දෘෂ්ටියම බැඳෙනවා. ඉතින් ඒ වෙනුවට අපිට මේ විඥානේ ඉතිරි පෙතිරි යෑමක් තමයි අවිද්දපය දහස් වටි කියලා කියන්නේ. හැම තැනම විදිහ මනස හැම සංස්කෘතියම අඳුරනවා. හැම සංස්කෘතියම ආගයත් කරනවා. ඒක විඥානේ එන්නේ ඉන්න පළල් නමුත් මේ විඥානේ පළල් වෙන ප්‍රදේශය තමයි යගේ ඥානය කියලා කියන්නේ. බුදුහාමුදුරෝ කෙලෝරක් නැති විඥාන කෙලෝරක් නැති අවකාශය අවබෝධ කර නිසා සරුවච්ච වුණා. නමුත් අපේ විඥානේ අපේ තියෙන මේ කාම නිසා හෝ එහෙම නැත්නම් මේ රූප ධර්ම වල තියෙන ආශාව නිසා බොහෝ පටු ප්‍රදේශයක වැඩ කරනවා. මේ විඥානයේ නමුත් අනන්ත තත්ත්වයක් තියෙනවා. ඒක නිසා මේ පටු විඥානයක ඉඳලා අනන්ත විඥානයට යන්න නම් ඒ යෝගාවචරය සියල්ල බාර ගන්න තත්වයකට යන්න ඕන. යමක් විඥාණයට ගොදුරු වෙනවාද ඒ සියල්ලම බාර ගන්න පුළුවන් තත්වයකට යණ්ඩයි අර ඉස්සලාම අවකාශය පුරුදු කරන්නේ. ඊට පස්සේ විඥාණං අනන්තං විඥාණං අනන්තං කියුවට පස්සේ විඥානං ඡායතනට යන්න පුළුවන්. එතකොට සරුවචනය සඳහන් කරලා තියෙන රූප සංඥා ගෙවම් කරලා ආකාතානං ඡායතනට ආපු හිත ඊගාවට විඥානං ඡායතන සුකුම සත්‍ය සංඥාවට යනවා. එතකොට හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. හිතුවේ මොකද්ද ඒ දේ සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ මනෝ ලෝකේ. දැන් මම මෙතන මේ මේ මට්ටමට ගිය කෙනෙක් ගැන හිතමු. ඒකේනා කල්පනා කරන්න පටන් අරගත්තොත් දැන් මෙහි ඉඳලා ගියාට පස්සේ අද දැකපු දේවල් වන්දනා ගමනේ දැකපු දේවල් හිතින් ගන්න ගියාට පස්සේ හිතින් ලස්සනට ඒකේ ත්‍රිමාන රූපමවල පෙන්වනවා. එනතන තමයි කරපු අපරාධයක් හිතේ තියෙනවනම් ඒක මතක් වුණොත් ඒ දෙයට හිත යනවා කොච්චර යනවද කියනවනම් අනිකුත් කිසි දෙයක් මතක් කරගන්න බැරුව ඒක নিমগ্ন වෙනවා විඥානයේ විචින් ඒ දේ මවලා දෙනවා. නමුත් මේ විඥානංචායතන කියන එකට ගිය කෙනා දන්නවා මේ විදියට හිත ගිය තැන ඒ ආදර රජමාලිකාව හැදුනට මේ විඥානය ඒ මාලිකාවට කොටු වෙලා නැහැ ඊගාව චිත්තක්ෂණේ වෙන පැත්තකට යන්න පුළුවන් ඕන තැනකට යන්න පුළුවන් කියලා විඥානයේ විශාල ශේස්ත්‍රය තේරුම් ගන්න පුළුවන් ශක්තියක් එන්න පටන් අර ගන්නවා ඒක මනෝමය මට්ටමකින් තමන් හිතන්නේ මොකද්ද හිතන දේ බවටපත් වෙනවා මැජික් කරන්න හදනවා කියන කතාව නෙවෙයි මැජික් කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙන විඥාණයට නමුත් එතෙන්දි තීරණ පටන් අර ගන්නවා Taman හිතන්නේ මොකද්ද ඒ ඒ අනුව Taman ඒ හිතන දේ නිමග්න වෙලා විඥාන ලෝකෙක ඉතිං හිතාගත්ත ලෝකෙක ඉන්න පුළුවන් නමුත් ඒ චිත්තක්ෂණයක හිර වුණාට මේ විඥානය කියන එක විශාල සීමාවක් නැති දෙයක්. නමුත් අපේ පටු මානසිකත්වය නිසා පුතොජන කියලා කියන්නේ පෘතක් පෘතක් ඒ තමයි රුචි රුචි දී අල්ල බදාගෙන මැරෙන මනුස්සයර තමයි පෘතක් පෘතක් කියලා කියන්නේ. පෘතක් භාවයේ ඉක්මවලා ශේක භාවයට යනවා කියලා කියන්නේ මේ අල්ල බදාගත්තොත් උඹ අහු වෙනවා. මුක්කක්කත් අල්ල නැතුව හිටපන් එතකොට උඹ අහු වෙන්නේ නැහැ. අපි කිව්වොත් අපි ඉන්න ගේ වටේට කටුකම්බි වැටක් ගහලා අපි ඉබ්බෙන් දාගත්තොත් පිට කට්ටියට ඇතුළේ ඉන්න බැරි බව හැබැයි නමුත් අපි කටුගම්බිය හැවට ඇතුළේ කොටු වෙනවා. අපි හදාගත්ත කොටු කටුගයක් වෙනවා. ඒක මේ හිරගයක් වෙනවා. අපි වැටක් බැඳගත්ත ගමන් ඒකෙන් අනිත් පිටායට ඇතුළට එන්න බැරුව වගේ තමයි අපිට එළියට යන්න බෑ. නමුත් එහෙම නැතුව හිටියොත් මුළු ලෝකේ ඕන කෙනෙකුට යන්න දෙන්න පුළුවන්. Tamanna එළියට යන්න පුළුවන්. අන්නේ වගේ මේ විඥාණය ඔච්චර දුරට අපි මූණ බහලා ඇස්බෙන්දු කරලා ඇහැට බැලි ගහලා අපේ රුචි අරිකත්වයන්ව ගෙනියනවාද නමුත් ඒ විඥානය ඒ වෙලාවේ හිමීම රැඟෙවකට ඕන කෙනෙකුට තේරෙනවා මේක ඉතිරි පැතිරි වැඩෙන්න පුළුවන්. අන්නේ විඥාන ඡායතන ගියාට පස්සේ ආකාශ සංචාරතරත් වැඩිය හිත ඉතාමත්ම සූක්ෂම වෙනවා. එතකොට කියන්නේ විඥා විඥානං ඡායතන සුකුම සත්‍ය සංඥාව තේරුම් ගන්න. ඊට පස්සේ ඒ විඥානයේ සීමාව සම්පූර්ණ පැදුරෙලුවා වගේ තේරුම් ගත්තට පස්සේ කිසිත්ම නැති මොන්නම සීමාවක්වත් නැති ආකින්චඤ්ඤාතේ කිංචන කියලා කියන්නේ දෙයක් වෙන දෙයක්. දෙයක් වුණොත් කාලය සහ දේශේම වෙනවා. දෙයක් කියලා කියන්නේ අපි යම් කාලයකටයි යම් දේශයකටයි බවක් කැටි ගැසීමක් තියෙනවා. ආකින්චන කියලා කියන්නේ කාලයේ සීමාව හෝ දේශයේ සීමාව හිතෙන් ගලවලා යනවා. එයාගේ හිත වැඩ කරන කාල මානය සහ දේශමානයේ හිත ගියාට පස්සේ නිකන් ඊතර ටිකක් පෙට්‍රල් ටිකක් වීදුරුවක දාලා මේ ඊතර මේ පාටයි මේ තියෙන ද්‍රවයක් විදිහට ඊතර මේ තියෙන පෙට්‍රල් එක මේ පාටයි මේක මේ වතුර වගේ තියෙනවා කියලා තිබිලාට ටික වෙලාවක මේක හුලකට ගහගෙන ගියයි කියලා හිතමු. හුලකට ගහලා ගියාට පස්සේ දැන් ඇඟිල්ල දික් කළා මේ ඊතර කියලා පෙන්වන්න බෑ. ඊතර නැති උනේ නෑ. ඒක වාෂ්පකරණය වුණා. පෙට්‍රල් ටික වාෂ්පීකරණය වුණා. එතකොට ඒක විශ්වගත වුණා. ඒ වගේ මේ හිත අර කාම සංඥාව කියන මේ රූපෙට, සද්දෙට, ගන්ධෙට, රසයට මේ බැඳෙන ආර්ථිකයට, දේශපාලනයට, සමාජ විද්‍යාවට බැඳෙන ඒ පටුවාවක් නැහැ. ඊට පස්සේ රූප ලෝකයේ තියෙන විදිහට විවේකජ පීචි සුඛ වූ වේවා සමාජිත පීචි සුඛ වේවා උපේක්ඛා වේවා අදුක්කම සුඛ වේවා ඒකෙත් නැහැ. අවකාශයේ බැඳිලත් නැහැ. විඥානයේ බැඳිලත් නැහැ. දෙයක් නැහැ. පතුරු ගහන පතුරු ගහන කියද්දී කිංචන අකිංචනන් කියලා කියන්නේ යමක් නැහැ. ඒ කියන්නේ ඒ ඒ ඒ චිත්තක්ෂණේ යකේ අකින්චඤ්ඤායතන සුකුම සත්‍ය සංඥාට ගියාට පස්සේ අපේ තේරෙන භාෂාවට දාගන්න කියන්නේ එයාට එතන කොච්චර වෙලා හිටියද කියලා දන්නෙත් නෑ මොන ඉරියව්වේ හිටියද කියලා දන්නෙත් නෑ හැබැයි එතන ගිය හැටිත් මතකයි ඒ හිතනේ පස්සේ නැගිටුව හැටිත් මතකයි අරක මොනම පාටකින්වත් ගඳකින්වත් රසකින්වත් හැඩයකින්වත් මොනම දෙයකින්වත් ඒකට කියන්නේ නිදර්ශනය කරලා පෙන්වන්න පිළිඹිබු කරන්න බෑ. කෙනෙකුට sannivedanaya කරන්න බෑ. හැබැයි මේ පුද්ගලයාට තේරෙනවා එතෙන්ට ආවා එතන ગેප් එකක් තිබ්බා. ඊට පස්සේ මෙහා පැත්තට ආවා. මෙන්න මේ ඉස්සලා පේනේ ગેප් එක එහෙම නැත්නම් ඒ අකිංචන தත්ත්වය, අසාධාරණ தත්ත්වයක්, අස්වාභාවික තත්ත්වයක්, පයිලෙස්ලා වැටෙන තත්ත්වයක්, ගිලිහිලා හැටෙන තනක් කියන. නමුත් යම් දවසක මේ පොට්ටපාද සූත්‍රයේ සරුවචනාංශයෙන් පෙන්වන්න උත්සාහ කරනවා අන්නේ හිස්තනට අවදි වෙන්න පුළුවන් වුණොත් කාලය අහුවෙන්නේ නැති, දේශය අහුවෙන්නේ නැති එහෙම නමුත් එතන සංඥාවක් තියෙනවා. අන්නේ සංඥාට අවදි වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එතෙන්ට එනකොටම Tamanට ඉස්සලා නෙග අකරතැබ්බයක්. ඇඟත් කඩාන වැටෙනවා, නිින්ද ගියා දන්නෙත් නැහැ, හැටලා හිටියක් දන්නෙත් නැහැ කියලා සැකකන එක දහස්වර කරලා, දසදහස්වර කරලා, ලක්ෂ වාරයක් කරලා මෙන්න මේ හිස්තෙන්ට අවදි උනායි කියලා හිතමු. ඒක හරි අමාරුයි මේ තර්කයට කියලා දෙන්න ඕ රේඛීය ක්‍රමයකට කියලා දෙන්න වනේ හරිම අතාංගික තැනක් මේ. අන්නේ විදිහට අවදි වුණොත් ඒ කෙනාට අවදි වීමේ වාසිය තමයි බුදුරජාණන්ස පෙන්වන දන යසුක මේ පටබාද සූත්‍රයේදී මේ වෙලාවේදී ඒ හිස්තනේ ඉන්නකොට ඒක කොච්චර නිදහසක්ද කොච්චර පුලුල් පතයක්ද කොච්චර විස්රාමයක්ද කියලා කියනවනම් මේක ඇතුළේදී චේතනාවක් හෝ අபிසංස්කාරයක් ආවොත් ඒ යෝගාචරයට චේතනාව නිසාම අභිසංස්කරණය කියලා කියන්නේ මේක සකස් කරන්න හදන ගතිය නිසාම මේ විවේකී වෙනකොට ඊට වඩා ඕලාරික වූ සංඥාවක් එන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියවෙනවා අන්නර විදියට යම් කිසි වෙලාවකට යෝගාවචරයකට ඒ අකරදැබ්බයක් වගේ හිස්තනක් වගේ නිින්දක් වගේ තේරෙන්නේ නැහැ වගේ තේරෙන කෙරෙන දෙයට භාවනා කරලා කරලා කරලා පුරුදු වුණොත් ඒකට අවදියෙන් ඒකට යන්න පුළුවන් තැනටපත් වුණොත් ඒ යෝගාවචරයට ඒකට තියෙන එකම බාධාව ඒ තියෙන தত্ত্বයේ දිගට ඉන්න බැරි වෙන තියෙන බාධාව චේතනාවසා අபிසංස්කරණ කියන චේතන කියන්නේ සංස්කාර වලටමයි සංස්කාර කියන්නේ චේතනාව වලටමයි මේක තමයි බාධා වෙන්නේ ඒක නිසා ඒක සර්වචනanse කියන්නේ නෑ මම මේක ඔබලට කියන මේක හිතේ තියාගෙන ඉල්ලයි කියලා. අර වැටෙහෙන්න පටන් අර ගන්නවලු මේ වගේ විවේක තැනට ගිහිල්ලත් මම චේතනා අදිෂ්ඨාන ප්‍රණීති ප්‍රාර්ථනා බලාපොරොත්තු මුන්නව හෘදයක් තියෙනවනම් ඒක නිසා මේ අකිංචන தත්වෙන් හිත ගොරෝසු සංඥාවකට වැටෙනවා ඒ නිසා පුහුණුවකට යනවා යා අනේ මෙතෙන්ද ගියාට පස්සේ මට මේකට අවදි වෙන්න ලැබේවා එක දෙක මට චේතනා නොවේවා මට අபிසංස්චේතනා නොවේවා අපි මේක චේතනා සූත්‍රයේදී වෙනමම සාකච්ඡා කරපු නිසා අපිට ඒක සාක්ෂියක් වශයෙන් ගන්න පුළුවන් චේතනා සූත්‍රයේදී සරුවචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් වීචිකම කෙලෙස අයින් කරලා කියන්නේ සිල් රැකලා පරිඋත්තාන කෙලෙස අයින් කරලා ධ්‍යාන භාවනා කරලා ඒ හිත විස්රාම වෙනකොට විඥාණයට ඇඟිල්ල ගහගන්න පදනම ලබා ගන්න läග ගන්න පදනමක් නැති වෙනවා. ලැබුම් පොලක් නැති වෙනවා. ව්‍යා වේදිකාවක් නැති වෙන නිසා එයා එක්ක චේතනා එක්ක ප්‍රකල්පනා එක්ක අනුසේ ධර්ම විඥාණයට වේදිකාවක් සකස් කර ගන්නවා පදනම සකස් ගන්නවා ලැබුම් පොල සකස් කරනවා. ඒතරේ චේතනාව ප්‍රකල්පනා හෝ අනුසය හිතලා කරන දෙයක් නෙවෙන්න පුළුවන් විඥානයේ විසින්ම පොළඹවනවා හිත මොකක් හරි චේතනාවක් ඇති වෙනවා. අපි දවල් ධර්ම සාකච්ඡාදී කතා කරා. තව මාසකින් මගේ දොස්තර මහත්තයා එන නිසා ඒක පිළිබඳව ප්‍රාර්ථනාවෙන් මම මාස දෙක ජීවත් වෙනවා. නැත්නම් අටවචාන් වංශය සඳහන් කරලා තියෙනවා ගිජුලිහිනි පැටියා අම්මා තාම පොඩ්ඩකින් මාස දැලා කරගෙන එයි කියන බලාපොරොත්තුව මත තටු වෙනකන් ඉන්නවා කියලා. අන්න ඒ වගේ හිත විහිම්ම චේතනාවක් ඇති කරගන්නවා. ඒ චේතනාවම දඩමීම කරගෙන විඥානයේ ඒකේ තහවුරුලා. නැත්නම් ප්‍රකල්පනා කියලා જાතියක් තියෙනවා. ඒ ප්‍රකල්පනා සමහරට අපිට හිතන්න පුළුවන් ওই නාමහා විතක්කවල තියෙන එක එක සලසුම්. ඒව එකක් හිත ඔය නිකන් ඉන්නවට එදිය නිකන් නෑදෑයකට උදව් කරන එක ගැන මොකද හිතන්නේ? එහෙම නැත්නම් අනුකීරේ අනුකම්පාවෙන් වැඩක් කළොත් මොකද හිතෙන්නේ? එහෙම නැත්නම් නොමරෙන්න සෞඛ්‍ය හදාගත්තොත් මොකද හිතන්නේ කියලා බොහෝම ලස්සනයි. කිසිම දවසක වැරද්දක් නැති ප්‍රකල්පනාවක් එළියට දාන. දාවකමන් ඒකේ තියෙන සාධාරණීකරණය හරහා විඥානය පෝෂණය ලබනවා. එහෙම නැත්නම් අනුසය පෝෂණය ලබනවා. එනිසා එතෙන් ගියාට පස්සේ ඒ පුද්ගලයා එතෙන් ඥානකම්ම දන්නේ නැති මොකද්ද මේ ජඩ මාර්ගයකින් යටිකූටු වැඩකින් විඥානය පෝෂණය ලබනවා. අන්න ඒක අහුවෙන්න ඒ විඥාණයට රූප පේන්නේ නැත්නම් ශබ්ද ඇහෙන්නේ නැත්නම් ගඳ නැත්නම් රස නැත්නම් පහස නැත්නම් අඩු ගානේ කාමච්ඡන්දේ නැත්නම් අඩු ගානේ ද්වේෂේ නැත්නම් අඩු ගානේ හින්නින්ද නැත්නම් අඩු ගානේ විතක් මේ විචිකිච්ඡාව නැත්නම් උද්දච්ච කුච්ච නැත්නම් ඒ ඔක්කොම ක්‍රමයෙන් ගිවන් කරුවට පස්සේ විඥානයේ විහි පදනමක් සකස් කරලා ගත කරන නිසා ඒ යෝගාවචරයට කල්පනා වුණොත් දැන් මයි ළඟ බීජකම කෙලෙස් නැහැ දැන් මයි ළඟ පරිඋත් ทาน කෙලෙස් නෑ. අනුසයකට හෝ ඉඩ ලැබෙන්නේ නැත්නම් අනුසයක් වාටපත් වෙන මේ චේතනාව සංචේතනාව කරා සස් චේතනාවක් සංචේතනාවක් තිබුණොත් මේ තියෙන සුකුම தත්ත්වය නැතිලා ඕලාරික සංඥාවක් එන්න පුළුවන් ඒ නිසා අනේ මගේ හිතේ චේතනා නොවේවා අනේ මගේ හිතේ සංස්කාර නොවේවා අபிසංස්කරණයක් නොවේවා අනාගත සැලසුම් ප්‍රපංචකරණ පැතිරෙන ඉතිරෙන වැඩ නොවේවා කියලා ඒ හැඟීම ඇති කෙරුවොත් ඒ පුහුණුව ඒක මේ එතෙන් ගියාට පස්සෙම හරියටම නිලුමක් වතුරේ උඩට පිපුණාට පස්සේ ඊර පායන්න වගේ මේක අදහස આવොත් ඒ යෝගාචරයට උත්සාහ කරනවා හිතට මොනම දෙයක්වත් චේතනා මට්ටමින් හෝ ප්‍රකල්පනා මට්ටමින් දුන්නේ නැත්තම් අර ඇති වෙච්ච අකින්චාඥායතන සුඛම සත්‍ය සංඥාව නිරුද්ධ වීම හරහා ਸਰවචනාංශේ විතික වචනයක් පාවිච්චි කරනවා ඒ පොට්ටප පරිභාජකයට ඒකට කියන්නේ අනුකුබ්බානි සංඥා නිරෝධ සමාපච්ච සම්පජ්ජන සමාපatti කියලා. අනුපූර්වයෙන් සංඥා නිරෝධනය කරන සමාපත්තියට සමවදිනවායි කියනවා. කිනා ක්‍රමයට වීතික්‍රම කෙලෙස් වලින් සමුහර ගන්නවා පරිඋත්ථාන කෙලෙස් වලින් සමුකර ගන්නවා ඊට පස්සේ චේතනහරහ අபிසංස්කරණයහරහ එන්න පුළුවන් දේ ඉක්මවා ගත්තොත් අනුපුබ්බේන සංඥා නිරෝධ සමාපච්චන සමාපත්තිය යෝගාවචරයට අත්දැක ගන්න පුළුවන් කියලා. ඉතින් මේ තාම ජීවිතයට ගෙනල්ලා ඉවර වෙලා පරවචන ඡාන පොට්ට පාදක ඔබ මෙහෙම දෙයක් අහලවත් තියෙනවද හොඳටම දන්න කාම සංඥාව පෙන්නලා ඒකේ පොත්ත පොත්ත ගලවනවා ලුණු ගෙඩියක පොතු අරිනවා. ලුණු ගෙඩියක පොතු අරින්න අරින්න එන්නේ සියුම් පොතු. ගලවලා ගලවලා ගියා ඇතුළට ගියාට බලනකොට පේනවා ඇතුළත ආහාර පද්ධතියක් නැහැ. ලුණු ආලම් ලුණු ගෙඩියක කෙහෙල් කඳක මැද හරයක් නැහැ. පිට හරයක් තියෙනවා. ඒ පිටේක අයින් කරන අයින් කරන අයින් කරන ඊට පස්සේ සංඥාව සම්පූර්ණ ගෙවන් වුණාට පස්සේ අනුපුම්බ අනුපූර්ව වෙන සංඥා නිරෝධ සමාපත්තියට සමවැදීමක් සිද්ධ වෙනවා. ඉති පොට්ටපාද තේරුම් ගත්තද නැද්ද කියන එක නෙවෙයි වෙලාදීනේ අපිට මේක තේරෙනවද කියන එකයි. භාවනා කරලා අපිට යම් ප්‍රමාණයකට අපි හිතමු තේරුම් ගන්න පුළුවන් නම් මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආශ්‍රය කරගෙන ඉන්න මේ කාම සංඥාව කියලා කියන්නේ අශික්ෂිත දෙයක් අවිදිත දෙයක් හිඟි හැඟි හික්මීමක් නැති දෙයක් නමුත් ඒකෙන් තමයි අපි පටන් අරගන්නේ ඒක දිනිග්‍රහ කරන්න නරකයි මේක අපිට හම් වෙනවා manussකම කියලා. manussකම කියලා කාම සංඥාවක් අපිට හම් වෙන්නේ. ඒ කාම සංඥාව ඇඳුමෙන් පැළඳුමෙන් ආහාරයෙන් සීනාසනකින් බෙහෙත් වලින් අපිට නඩත්තු කරන්නම ඕනේ. ඒ කාම සංඥාව ඇඳුම් පැළඳින් අඳින්නේ නැතුව, කන්නේ බොන්නේ නැතුව, ගයක් දොරක් නැතුව, බෙහෙත් කරන්නේ නැතුව හිටියොත් ඒක අත්ති කිලවතාන යෝගයට වැඩේ. නිසා අපි ඒක නඩත්තු කරන එක අනිවාර්යයෙන්ම ඉල්ලනවා ඒක සපෙලා දෙන්න ඕන. දැන් ඔය දියුණු සටක තමන්ගේ රටවැසියට ඒ මේ පුරවැසිකම දුන්නට පස්සේ අනිවාර්යයෙන් මේ මනසට ආහාරයක් ලැබෙන බවට ආණ්ඩුවක බලා ගන්න. ඉතින් ගියක් හම්බෙන බවට ආණ්ඩුවක බලා ගන්න. ඒත් ඇඳුමක් ලැබෙනට ආණ්ඩුවක බලා ගන්නවා. මේ මනසට බෙහෙතක් ලැබෙන බවට ආණ්ඩුවක බලා ගන්න. නොදියුණු රටවලට ඒක කරගන්න බෑ. නමුත් හැම දියුණු රටකම මූලිකයිති වාසිකම්. ඒ නිසා ඒක නැති කරන එක නෙවෙයි මෙතන කියන්නේ. ඊගාවට මේ කාම සංඥාව සඳහා මුළු දවසම මුළු සතියම මුළු මාසෙම මුළු අවුරුද්ද මුළු ජීවිතේම ගත කරනවා නම් ඉතින් ඒක අනිවාර්යයෙන්ම අත්කෘපතන යෝගෙට නැත්නම් අනිවාර්යයෙන්ම කාමස කල්යනා කාණ යෝගෙට ගිහිල්ලා මේ කාමයට පහින්දන ගතියනේ අන්න ඒකේ තියෙන ඕලාරිකකම තේරුම් ගන්න යම් කිසි කෙනෙක් මේ කාම සංඥාව යම් ප්‍රමාණයට හික්ම ගන්න ඕනේ කියලා සීලයකට ගියා නම් සීලයට යන ඔක්කොටම සීලය සාර්ථක වෙන්නේ වෙන විදිහකට කියන්න වෙනවා සීලයක් ආරක්ෂා වෙලා දියුණු වෙන්න හොඳ ප්‍රඥාවන්තයෙකුට විතරයි කරන්න පුළුවන් ප්‍රඥා නැති මනුස්සයෙකුට සීල් රකින්න බෑ ඒ රකින්න සීලෙට සීල් කියලා කියන්නේ. ඒකට කියන සීලපද පරාමාස කියලා. ඒ නිසා යම් කිසි කෙනෙකුට අර කාමයාගේ අධිනව දැකලා සීල කරපිටලා සීලක හින්ද පුළුවන්. ඒක හොඳයි. ඒක ගැටුම අඩුතනක් කියලා කල්පනා වෙනවා නම් ඒක විශාල පිම්මක්. ඊට පස්සේ මේ සීලක ඉඳගෙන මම ඉස්සර අනුන්ට හිරිහර කරා බය ඇති කරා එනිසා මට බය ආවා මම දැන් අනුන්ට බයක් දෙන්නේ නැහැ මටත් දැන් බය තිබුණා නම් අඩු වෙලා තියෙනවා කියලා හිතේ විපිලිසරකම නැතුව ඒ ඇතිවෙච්ච විපිලිසර භාවයෙන් නැතිකම තහවුරු කිරීමක් වශයෙන් නීවරණ ධර්ම දුරු කරලා ධ්‍යානයක් වටලා භාවනාවක් කරන්න උත්සාහ කරන්නේ හැම සිල්ලොතෙක්ම කරන වැඩක් නෙවෙයි. තමන් කෙරේ ආත්මනුකම්පාව ඇති අත්කුසලයක් ඇති කෙනා තමයි සීලක ඉඳගෙන භාවනා කරන්නේ. භාවනා කරලා භාවනා කරන්න ගියාම මුල් දවස් ටිකේ හැම කෙනෙක්ම සීපත් කරන්න කොච්චර අමාරුද හිත අරමුණක පවත්තන්න. ඒ කියන්නේ කොච්චර අමාරුද නීවරණ අයින් කරන්න. නමුත් දවසක ඒ නීවරණ ටික තස්චිත්තක්ෂණයකට අයින් කරගන්න පුළුවන් වුණා නම් එතෙන්දී මේ සංඥාව විවේකජ පීචි සුඛ සුඛම සත්‍ය සංඥාව ආවට පස්සේ එනිසා ඒ සීලෙන් සමාධියෙන් ඒ කියන්නේ වැඩ තුනෙන් දෙකක්ම ඉවර කරලා අන්න එතන ගියාට පස්සේ ඒ කෙනා මේ පොට්ටපය සූත්‍රයෙන් සමතේ හරහා යන ක්‍රමයේ දින විපස්සනාව හරහා ඒ අතරමඟදී හම්බ වෙන ඒ කියන්නේ අරමුණේ නිමිත්ත පිළිඹුව සටහන අරමුණ නැත්නම් අරමුණ නිමිතෝ අරමුණ ඔක්කොම ගෙවුනට පස්සේ වැඩක් තියෙනවා යෝගාවචර සික්මවන්නේ ඒක සඳහා ඇත්ත වශයෙන් ගැඹුරෙන් බැලුවොත් නම් තියෙන්නේ අවැඩ නොකර සිටීමයි. මෙතන වැඩක් කියලා කියන්නේ. නමුත් එකල යුතුය. ආන එතනදී ඒ හිතට බාධා නැති තත්වයක් නෙමෙයි තියෙන්නේ. සද්දක් තියෙනවා, හිතුවිලි තියෙනවා, වේදනාවක් තියෙනවා. මේ බාධා වලින් දුක් ගන්න නැතුව, හිත කරදර ගන්න නැතුව, පුංචි කරලා මේ ලබාගත් විස්රාමයේ, මේ ලබාගත් හුදකලාව, මේ ලබාගත් ඒ විවේකයේ ලොකු කරලා සලකලා අර ලැබෙන බාධා නැතුව මේ තියෙන බාධා දරන්න පුළුවන් නිසා චෝදනා නොකර අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව පුරුදු කරන්න හදනකොට ඒන හැකි සංඥාව හරහා යෝගාවචරයට අර ලැබිච්ච විවේකයේ මහත්ඵල මහානිසංස කරගන්න බාහුලීගත කරන්න ශිල්පීය ක්‍රම වගේක් හම්බෙන්නේ ශිල්පීය ක්‍රම ටික තමයි බුදුරජාණන්සේ මෙතන ඒ ප්‍රථම රූප ධාන අරූප ධාන හරහා විස්තර කරන්නේ ඉතින් මම උත්සාහ කළේ ඒ බුදුරජාන් වහන්සේ රූප ධාන අරූප ධාන හරහා විස්තර කරන ක්‍රමයේ ක්‍රමයෙන් ක්‍රමේ ණය ක්‍රමය න්‍යාය අරගෙන භාවනාවේදී Taman එක පිළිබඳව හැකි සංඥාවෙන් ලෑස්තිලා ගිහිල්ලා ධ්‍යාන නැති බව දැනගන්න පුළුවන්. ධ්‍යාන නැහැ, කමක් නැහැ. නමුත් මේ එනේන වේලාවදී මේකට ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් එහෙම නැත්නම් මේ එන කරදර මම කියාගන්න තුො සිටීමෙන් යෝගාවචරයා ඒ අර එnde end සුකුම් වෙන මේ වචනෙන් කියනනම් අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපatti සමාපන්න. අනුපූර්වයෙන් සංඥාවල් නිරුද්ධ කරන මේ සමාපත්තියට යන්න නම් ඒ සඳහා යෝගාවචරය විසින් කලින් දැනගෙන ඉඳලා ලෑස්ති වෙලා ගියොත් ඒක කාලයත් එක්ක සිද්ධ වෙන්න පටන් ගන්නවා. එකම ඒ Tamanට කාලය පිළිබඳ හැඟීමක් නැති, කය පිළිබඳ හැඟීමක් නැති, දේශය පිළිබඳ හැඟීමක් නැති මේ හිස්තන වශී කර ගැනීමෙන් මේක සිද්ධි කර ගැනීමෙන් මේක ඇතුලේ තියෙන දේ නැති යමක් නැති తত্ত্বය බුදුරජාන් වහන්සේ සංඥා නිරෝධයක් වශයෙන් පෙන්ලා දීලා තියෙන මේ පොට්ටපාසුත්. යන්නේ සංඥා නිරෝධය බුද්ධ ආධුත් වෙනාසින් බොහොම අගය කරන දෙයක්. එනිසා නිරුද්ධ වෙන මාකට, නිරුද්ධ ක්ෂය වෙන මාකට, වැය වෙන මාකට යන්න ඇරලා ඒක ලක්ෂ වාරයක් කරන්න කරන්න කරන්න කරන්න මේ පෙත හරි බව එහෙම නැත්නම් මේක තමයි ක්‍රමයේ කියලා යෝගාවචරයට වටහලා දෙන්න මේට වැඩි දක්ෂකමක් බුදුහාමරට යොදන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. ඒකේ පොතු ගැලවෙන හැටි ලස්සනට මේකේ පෙන්නගෙන යනවා. නමුත් ඒ කරගෙන යනකොට යම් යම් කෙනෙක් හත් ගන්න මේ ලක්ෂ වාරයක් තියෙනවා අතරමඟ බොරුවලව. හරස් පාරවල්. එහෙම හරස් පාරක්ම ඒන හැම හරස් පාරක්ම එක්ක තණ්හාව නිසායි පැත්තට යන්නේ. එක්ක මාන්නේ නිසායි, එක්ක දෘෂ්ටිය නිසායි. ඉතින් ඇත්තටම කියන මේ මාන, තණ්හා, දිට්ඨි කියනවා අපි හිතලා කැමැත්තෙන් ඔළුව ඔළුවට දාගන්න මල් මාලාවල් නෙවෙයි මේ සංසාරයෙන් ගෙනාවු ඇබ්බැහි. ඒක නිසා යෝගාවචරය දැනගෙන තණ්හාවක් ආවත් කියන හොඳට විවේකීව භාවනා කරගෙන ඉන්නකොට තමන්ට මේ දරුවන් පිළිබඳ තණ්හාව, වස්තුව පිළිබඳ තණ්හාවක් ආවත් මේකෙන් ලැජ්ජාවටපත් වෙනවා වෙනුවට තමයි තීරුම් අරගත්තොත් නෑ මම වාඩි උනේ ඕක හිතන්න නෙමෙයි මේක ආගන්තුක ආපු එකක් මම මේ අඩු ගන්න මේ සංඥාවක් බව මේක දැනගෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අයින් කරන්න පුළුවන් නම් යෝගාවචරයේ ඒ ක්‍රියාව හරහා කරන්නේ තමට ලැබිච්ච විස්රාමය අගය කරන එක. තමට ලැබිච්ච හුදකලාව අගය කරන එක. තමට ලැබිච්ච ඒ විවේක ගතිය අගය කරන එකයි වෙනකොට වෙන්නේ මොකද්ද? මේ හිතේ හෝ සංඥාවේ යමක් පිළිඹු කරන ගතිය. යමක් නිදර්ශනය කරන ගතිය. එහෙම නැත්නම් යම් නිදර්ශන කිරීමට උපස්තර වෙන ගතිය. වේදිකාව සලසන ගතිය එnde end end end අඩු වෙන පටන් ගන්නවා. ඉතින් මේක අර බොහොම සිද්ධි බහුල රසකාමී ජීවිතයක් ගත කරන කෙනෙකුට පේන්නේ විවර්ණ වේගණ යamak විදියට. විචිත්‍රත්වයේ නැති යාමක් විදියට සිද්ධි බහුල බව අඩු වී යාමක් විදියට ඒ සිද්ධි බහුල බව වැඩියෙන් කල්පනා කරන ගතිය විචිත්‍ර බව වැඩියෙන් කල්පනා කරන ගතියෙම කාමෙමයි ඒ නිසා දක්ෂව කල්පනා කරන සත්පුරුෂයාට ඒ විදිහට තමන්ගේ භාවනාදී දවසින් දවස දවසින් දවස ඒ විචිත්‍රත්වය සිද්ධි බහුල බව අඩු වෙමින් යන ගතියක් තියෙනවා නම් ඒක මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවමයි සංඥා නිරෝධයමයි මේ තියෙන කියලා තේරුම් ගන්නවා කියන එකයි ඒ සිද්ධිය සිද්ධ වෙනවයි කියන එකයි සම්පූර්ණ දෙකක් වෙන්න ඉඩ තියෙනවා. වෙන විදිහකට කියනවා නම් වැඩේ හරියට යද්දී මේ හරි දේ වෙන්නේ කියලා අවබෝධ නොකර ඉඳ තියෙන අවස්ථාව ලක්ෂයකට 99999ක් වෙන්න ඉඩ තියෙනවා. ලක්ෂයකට එකයි සමහරවට ඒ වගේ දැනකට ආවට පස්සේ මේ සිද්ධ වෙන්නේ සංඥාව කෙවියමක් මිසක් ලෝකෙ කෙවෙන්නෙත් නෑ රූප නාම ධර්ම කෙවෙන්නෙත් නෑ මොනම දෙයක්වත් කෙවෙන්නේ නෑ කෙවෙන්නේ සංඥාව විතරයි. ඇත්ත කියලා බලපම ආයෙ gediya පිටින්ම ලෝකෙ තියෙනවා. ඒත් අඩු ගානේ භාවනාවේදී අඩු ගානේ අදිෂ්ඨාන පූර්වකයේ ගෙවෙන වෙලාවේදී ඒකත් ජයසිරි මංගලම් කියලා ගෙවීමට දව් කරන්න අනිවිදේ දෙන්නේ බුදුජානක මේ කතා කරන්නේ. අපි කොච්චර අවිද්‍යාවක ඉන්නවද කියනවා සංඥා නාමයෙන් ගෙවෙන එකටත් අපි බය වෙනවා. ඒක අපි පේන්නේ ප්‍රകൃතිය කියනවා වගේ කියලා. ඒක නිසා මතක තියාගන්න රහතන් වහන්සේට නාම රූප ධර්මයන්ගේ පිළිමිබු නැති වෙන මිසක නාම රූප නැතිවීමක් වෙන්නේ නැහැ. ඉතින් පිටින් බලපමනචර දේර සර මේ රහතන් වහන්සේ gediya පිටින්ම ඉන්නවා. රහතන් වහන්සේත් gediya පිටින්ම ඉන්නවා. නමුත් ඒකේ කිසිම සංඥාවක් ඒ සංඥාවල ඇවිල්ලා පිළිඹු කරලා නාස්ලනු දාගෙන එහෙට මෙහෙට හොල්ලන්න පුළුවන් ගතියක් නැහැ. උන්වහන්සේ දන්නවා ඇත්තක වාගතර පස්සේ භාවනාවට ගියාට පස්සේ මේ රූප නාම නෙවෙයි අපිට කරදර කරන්නේ රූප නාමයන්ගේ හේව නැල්ල රූප නාමයන්ගේ සංඥාව ඒ සංඥාව තිබ්බත් ඒක ශූන්‍යයි ඒක නොතිබ්බත් ඒක ශූන්‍යයි අනිමිත්ත වුණත් ඒක ශූන්‍යයි නිමිත්ත වුණත් ශූන්‍යයි ඉතින් එන්නේ වගේ தත්ත්වයක් තියෙදි පරිේශන මට්ටමකින් ආර්ය පරිේශන මට්ටමකේක ශූන්‍යත්වයේ තේරුම් ගන්න එක අගය කරන එක. එහෙම නැත්නම් ඒකේ තියෙන අනිමිත්ත ස්වરૂපය ජයග්‍රහණයක් වශයෙන් තේරුම් ගන්න එක බොහෝම සෙල්ලක්කාර වැඩක්. ඒ සෙල්ලක්කාර වැඩේ එnde ende ende මේ සියුම් වෙලා ගිහිල්ලා අපි ගත්තොත් අංග සම්පූර්ණ වශයෙන් ත්‍රිපිටකයේ සඳහන් වෙන සංඥා වේදිත නිරෝධය ගැන කතා කරොත් ඒකෙදි චුල්ල වේදල සූත්‍රයේදී විසකෝපාසකතුමා අහනවා මේ ධම්මදින තෙදින්නාංශකින් භාවනා කරන යෝගාවචරයට දැන් මගේ හිත මේ යන්නේ සංඥාව ගෙවි කිවි ගිහිලා නිරෝධ සමාපත්තියට කියලා දැනීමක් තියෙනවද කියලා. දැනීමක් නැහැ. භාවනා කරන යෝගාවචරයවත් දන්නේ නැහැ මේ සංඥාව ගෙවිලා ගෙවිලා ගෙවිලා දැන් මේකේ අන්තිම අඩු වුණාට පස්සේ වැටෙන විනෝද සමාපත්තියට වැටෙනවද කියලා යෝගාවචරයට සැලසුම් කරලා යන්න බෑ සැලසුම් කරනවා නම් චේතනා තියෙනවා අபிසංකාර තියෙනවා ඒ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තිබුණට වඩා ගොරෝසු සංඥාවක් වෙනවා මිසක සංඥා නිරෝධයක් වෙන්නේ නැහැ ඒ නිසා ඒකට උත්තර බඳින්නේ කොහොමද ධම්මදින තෙරණාංශයේ යම් යම් විහෙරති තත්ත තත්ත උපනිෂති කියලා ඔබ යම් යම් ආකාරයට පුහුණු කරනවා නම් ඒ පුහුණුවේ ගැම්ම නිසාම ඉදිරියට යනවා අද අපිට පුළුවන් වුණා 99ක් 98ක් ගෙවම් කරන්න ආයේ කොහොඳයි මට අද 98ක් පුළුවන් වුණා මම මේක දිගට දිගට කරනවා කිව්වොත් ඒ ගැම්මෙන්ම තමයි 99ට ගෙනියන්නේ ඊට පස්සේ ඒ අබ්බැහියෙන්ම තමයි 100ට 100ක් ගෙනියන්නේ ඒ නිසා ඒක නදන්නෙත් නෑ අදිෂ්ඨානකින් නෙවෙයි හිතලා නෙවෙයි චේතනාවකින් නෙවෙයි සංඥා නිරෝධ සමාපත්තියට සමාදී අබ්බැහියට පුරුද්දට හරියටම කියනවා නම් බොණ්ඩ පුරුදු වෙච්ච මිනිස්සෙක්, කුඩු ගහන පුරුදු වෙච්ච මිනිස්සෙක්, ඉස්ති දුර්ථයට ගිය මිනිස්සෙක්, සුදු කෙලින් ගිය මිනිස්සෙක්, ඒක කොච්චර නතර කරන්න හැදුවත් යාට නතර කරන්න බෑ. මොකද ඒ තානේ ඇබ්බැහි වෙලා ඇටුම් බෑ. අපි කියන ඇබ්බැහිය කියලා. අන්න වගේ මේ සංඥාව ගෙවෙන එක අපේ ජීවිතයේ යථාර්ථය කරගන්න. අපේ ජීවිතයේ ප්‍රകൃති බාඩපත් කරලා ගෙවන ගෙව ගෙව ගෙව ගෙව යනකොට දවසකට ඒ ගෙවීමේ කටයුත්ත අර ඒ ඇබ්බැහිය නිසාම යස්ස යස්ස යම් යම් ජීවේ තන්තං උපනිෂති යම් යම් ආකාරයට තමයි හිත හදලා තියෙනවද ඒ හිත හදන ක්‍රමයටම තමයි භාවනාවේදී ගැම්මට තමයි ඒක සිද්ධ වෙන්නේ ඒක නිසා මිනිස්සුෙකුට බෑ නිරෝධ සමාපත්තියට සමාවදී මිනිසයා මමයා තණ්හාව මේ මාන්නේ තියෙන තාක්ක නිරෝධ සමාපත්තිය අකපයි ඊට කලින්ම සක්කාය දිට්ඨිය නැතිලා තියෙනවා ඊට කලින්ම මාන්නේ නැතිලා තියෙනවා ඊට කලින්ම තණ්හාවක් ඇති වෙලා තියෙනවා. නමුත් අර ගඟක් අයින ගමන් කරන මිනිස්සයා ලේසල වැටෙනාට පස්සේ ලේසල ගිල ගඟට වැටෙනවා වගේ ඒ නිරෝධ සමාපත්තියට වැටීම සිද්ධ වෙන්නේ ලේස්සා වැටීම. අහම්බයක්. ඒක වෙන්නේ ඇබ්බැහිය නිසා. ඊට පස්සේ ඒ විචක්කපාසකතු වහනවා. දැන් මට හිතේ ඇති මම නැගිටින්න ඕන කියලා නිරෝධ සමාපත්තියට සමාදිච්ච එක්කනට ඒක නැගිටීමේ පරිපාලන ශක්තියක් තියෙනවද නැහැ? එයාට ඕන වෙලාවට නැගිටින්නෙත් නැහැ. එහෙම නැගිටින්න පුළුවන් සංඥාවක් එතන වැඩ කරන්නේ. ඒ වැඩේ ඉවරන පස්සේ නැගිටිනවා. එච්චර. ඒ පුද්ගලයා න්‍යායපත්‍ය තියෙන එකක් නෙවෙයි. එයා එක දවසක නිරෝධ සමාපත්තියට විනාඩියක් ඉඳලා පුරුදු කරා නම් අනිත් දවසට විනාඩි දෙකක් ඉඳලා නැගිටින එක ස්වභාවිකයි. දෙකක් හිටපේ කරන තුනක් ඉඳලා නැගිටින එක ස්වභාවයයි. ඒ මේව තමයි ටික ටික ටික ටික වැඩි වෙන්නේ අන්තිමට දවස් 7 දක්වාම වැඩි කරන්න තියෙන්නේ දවස් 7 කරන එක නා ඊට ඉස්සෙල් දවසේ දවස් 6මාරක් පන්නලා ඉඳලා තියෙනවා. ඒ හැබැයි තමයි 7ට යන්නේ. ඒ නිසා එතනින් මේ සංඥා නිරෝධ වෙන තැනට ගියාට පස්සේ තර්කෙට ව්‍යාකරණයට වචනෙට රූපකයකට නිදර්ශනයකට මොන්නම ක්‍රමයකට අල්ලන්න බෑ. ඒක නිසා අර ගොරෝසු කාම සංඥාව අඳුනගෙන ගොරෝසු කාම සංඥාව විවේකජ ප්‍රීති සුඛෝ සුඛම සත්‍ය සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරපියකනාට තමන්ගේ අත්දැකීමෙන් කතා කරන්න යම් මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඊටත් වැඩිය යම් කිසි කෙනෙකුට ඒ රූප සංඥාව රූප ලෝකේ සංඥාව අයින් කරලා ආකාසානං ඡායතන සංඥාව ඇති කරුවා නම් එයාට මේ වගේ අවස්ථා දෙකකින් පන්නරේ ලැබිලා තියෙනවා. අර දන්නවනම් මේකයි ක්‍රමයේ යන්න ඕන දිගටම මේ සැලසුම් හදන එක නෙවෙයි තියෙන්නේ මේ උපයාගත්ත විවේකයේ උපයාගත්ත විස්රාමයේ උපයාගත්ත යෝධකලාව දිගට පවත්තන එකයි. ඒ දිගට පවත්තන්න යෝගාවචරය ලෑස්ති වෙලා ඊයේ තිබුණු අත්දැකීම අද ගුරු තනතුරේ තබාගෙන යන්න පටන් අරගත්තොත් භාවිත කිරීම හරහා නෙවෙයි මේක වෙන්නේ බහුලීගත කිරීම හරහා ඇති කරගත්ත මේ චිත්ත විවේක తত্ত্বය සුකුම සංඥාව බහුලීගත කිරීම හරහා තමයි මේකේ ගැම්ම ගන්නෙ. ඒ නිසා ඇබ්බැහිය කියන වචනේ තමයි මේකට යොදන්න වෙන්නේ. ඒ නිසා මේ යෝගාවචරය අන්නේ මේ ඇබ්බැහියකට ගැළපෙන ආජීවය සකස් කරගත්තේ නැත්නම් ඒ ගැළපෙන ආකාරයේ වචන සම්මා වාචාව සකස් කරගත්තේ නැත්නම් ගැළපෙන ආකාරයේ ධම්මා කර්මන්ත සකස් කරගත්තේ නැත්නම් ගැළපෙන ආකාරයේ කල්යාණ මිත්‍රෝ ආශ්‍රය කෙරුවේ නැත්නම් ගැළපෙන ආකාරයේ අනුග්‍රහ කෙරුවේ නැත්නම් ඒකෙතෙන් දැවිලා නතර වෙනවා. අර වේගයේ ඊට ගිනිය ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට ඒ පුද්ගලයාට දෙවන්නේගේ සහයෝගයක් හෝ බාධාවක් නැහැ. ඒ පුද්ගලයාම තමයි මෙච්චර දුරට යනකම් තමයි ධර්මයේ ලකුණු පෙන්නලා තියෙදි නිමිති පෙන්නලා තියෙදි සුබ නිමිති පෙන්නලා තියෙදි යෝගාචරය තාමත් ඒ වහම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එන්න කල්යාණ මිත්‍රාස යෝනිසුමනසිකාරයේ ධර්මා ධම්ම ප්‍රතිපත්තියට අනුග්‍රහ කෙරුවේ නැත්තම් දෙවන්නේක් නෑ ඒකට බාධා කරනවා දෙවන්නේක් නෑ ඒකට අනුග්‍රහ කරනවා ඒ නිසා එnde ende ende ende තමන්ද උදව් වෙන්නේ ගුරු තනතුර සලකන්න වෙන්නේ මෙච්ච කරපු වැරදි ටික විතරයි භවනා මාර්ගයේදී වෙච්ච වැරදි ටික පමණමයි ඊගාතසට යන්න ගුරු රැවෙන්නේ. ඒ බවට බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙලා කියනවා මේකට තියෙන එකම ක්‍රමයයි ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක උත්සාහ කරපන්. ඒ නිසා එවැනි මට්ටමට යන්න උත්සාහ කරන්නට පවා වඳින්න වටිනවා. ඒ මොකද පරිපාලනකින් යන්න පුළුවන් තැනකට නෙමෙයි මේ යන්න හදන්නේ. පරිපාලනට යන හැම තැනකදීම තණ්හා මාදිට තියෙනවා ප්‍රපංචකරණේ තියෙනවා ප්‍රපංචවල තියෙන චේතනාවල තියෙන අභිසංස්කරණවල තියෙන ආදීනව දැනගෙන ඇකිතා කපිටල් කරන පාවිච්චි කරන තැනට යනවා ඒකල ඒකත් අයින් කිරුවට පස්සේ තමයි ඔය කියන විදිහට අනුපුබ්බ සංඥා වේදිත නිරෝධ සංඥා නිරෝධ සමාපatti සමාපජ්ජයට යන්න වෙන්නේ ඒ නිසා මේ ගමනේදී තමයි තේරෙන්න පටන් අර ගන්නවා නම් අපි නිකන් සාමාන්‍ය භාෂාවෙන් කියනොත් භාවනා කරගෙන කරන යාට යම් තැනකට යනවා ඒ විස්තර කරන්න බෑ. වෙන විදිහට කියනොත් අත්දකින්නත් බෑ. ඉතින් ඒක අපි දකින්නේ මතක සංඥාවේ සිය නැත්නම් මතකයේ හිස්තනක් විදියට. මේ හිස්තනේ තමයි එතකොට ඔය මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒ හරහා තමයි අපිට විමුක්තිය තියෙන්නේ. අපිට යමක් කිව හැකි නම් ඒකේ කවදාවත් සත්‍ය නෑ. අපිට විස්තර හැකියාවක් තියෙනවා නම් ඒක තුච්චයි පහරයි නීචයි. නමුත් මේ නීච තුච්ච පහර දෙය පාවිච්චි කරන්නේ නැතුව ඒ සුද්ධ තැන්න යන්න බෑ. ඒ නිසා දරුවචනාංශ මේක කුළු ගන්නවන්න කියනවා මහන්නේ මේ ධර්මයක් උඹලට අතාරින්න වෙනවා. අධර්ම ගැන කොමන කතාවක්. ධම්මෝපවිවික්ක වේ පහතම් බගේ වදම්. ඒ නිසා අතෙන්ද ඒ සංඥාව ගෙවිගෙන ගෙවිගෙන යනකොට පොතක ලියා තියා ගන්න හොඳයි. තවට කිව්වනම් හොඳයි. අනේ වටිනා තැනකදී මම හිත ඉන්නේ කියලා මොනම අபிසංස්කරණයක් කරන්න ගියත් වෙන්නේ අර ත්‍රිගුණ සුක්ම සංඥා වෙනකොට පොරොස් සංඥාවක් ඇවිල්ලා එහෙම නැත්නම් ప్రత్యක්ෂ ඥාන වෙනකොට චින්තාමය ඥානයක් ඇවිල්ලා කරත්ත වෙනකොට ගුණා ඉස්සර ගුණා වෙනකොට කරත්ත ඉස්සර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඒ කරත්ත වෙනකොට ගුණා වෙනකොට කරත්ත ඉස්සර වෙන ක්‍රමය සංඥා ස්කන්ධයේම තියෙන ප්‍රොඩක්ට්. හරියට ඒ භාවනා කරන යනකොට ඒ Taman අත්දකින්න දේ කාට හරි කියන්න හිතෙනවා, ලියලා තියාගන්න හිතෙනවා, ඒක අගේ ආඩම්බරය කරන්න හිතෙනවා. ඒ සෑම දෙයකින්ම චේතනා පාල කරලා අර තිබුණට සියුම් සංඥා වෙනකොට ගොරෝ සංඥාවක් ඒ වුණත් එහෙම වුණත් ඒක ස්ථිරහානියක් කරන්න යෝගාචර දැනගන්න ඕන. අනිත් දවසේ මම මේ වගේ දේවල් එනකොට දැනගෙන වංචනික බව බව දැනගෙන ඒවට අහු වෙන්නේ නැතුව යන්න ධිකට ආර්ය පරිශ්‍රණය කරනවා. ඒ නිසා මෙතෙන්ට එනකන් කියපු ටික තේරුම් ගන්න නම් පැහැදිලිවම මම අර කියපු මූලික කාරණා තුන වැදගත් වෙනවා. තමන්ට සූත්‍ර ඥාන පිළිබඳව පොතේ දැනුම පිළිබඳව සෑහෙන සූත්‍රමය ඥානයක් ඕන. ඒ වගේම භාවනා කරලා භාවනාදී හිතේ සංඥාල් මේ වගේ සූක්ෂම தත්වලට යන්න ගිහිල්ලා බාධා කරලා හෝ අත්දකපු යම් යම් අත්දැකීම් ටිකක් හෝ තුන්වෙනි කාරණාව දැනගන්න ඕනේ සරුවචනංශ මේ විස්තරය කියන්නේ සමත භාවනාව හරහා නමුත් අපිට සමාධි ධානය තියෙන පුළුවන් නැති වෙන පුළුවන් නොතිබුණත් සංඥාවේ මේ සියුම් తত্ত্ব තේරුම් ගන්න සමතේ ණය ක්‍රමය න්‍යාය ක්‍රමේ ණයට අරගෙන අපි මේක බලන අපේ වාසිත හරලා බලන මේ සෙල්ලක්කාර මානසිකාර ක්‍රමේ තියෙනවා නම් මේ සූත්‍රවලක තියෙන ගැඹුර මේ සූත්‍රයක තියෙන ගැඹීරත්වය තේරුම් අරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ පිටසට ඒක ඉච්චර බරපතල ප්‍රශ්නයක් නොවේවා නොවෙන්න වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් ඒ වගේ දේවල් පිළිබඳව යම් සැකයක් බාධාවත් වෙන එක දුරුවන් කරලා ඉදිරියට මේ වැඩේ බහුලීකතකරණය දිගට කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි